අද දවසේදී අපි මේ උතුම් සදහම් වැඩසටහන තුළින් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දේශකයාණන් වහන්සේ අවසරයි බණ්ඩාරවිල අමිතානන්ද නායක මාහිම්පාණන් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අපි දේශනාව ආරම්භ කරමු. උන්වහන්සේට මේ ධර්ම දානමේ උදාර පින්කමේ බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේ ලැබේවා. ලෝක සම්බුද්ධ ශාසනයේ වෙනුවෙන් තවත් ශාසනික මෙහෙවරවල් ඉටු කරන්නට උන්වහන්සේට ශක්තියේ ධෛර්යය ලැබේවායි කියන සාදු ප්‍රාර්ථනාවෙන් අපි පළමුවෙම සෙත් ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවෙහි දායකත්වයේ ගැන කටයුතු කරනු ලබන්නේ චමින්ද වලාකුළුගේ ජීවනී සෙනවිරත්න හර්ෂ සමරවීර සහ ඊෂා වලාකුළුගේ කියන මේ පින්වත් පිරිස. එයත්න් අද දවසේ දායකත්වයේ දරන්නේ ධර්මානුශාසනාව අවසානයේදී අපි ඇත්තන්ට ආශිර්වාදේ කළා පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. එමනම් අපි අද දවසේදී අදට નિયમિત ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව මෙතෙන් සිට සාකච්ඡා කරමු. අද මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව තුලින් ඔබට අපි කතා කරගෙන යන දේශනා මාලාවෙහි තවත් කොටසක් අදත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. දේශනාව ආරම්භ කරන්නට කලින් නැවතත් ඔබට මතක් කිරීමක් කරනවා ගියවර දේශනාවේ අපි සාකච්ඡා කරා සක්වල පිළිබඳව ඒ සක්වල පිළිබඳව ඒ දේශනාව සිදු කරන වෙලාවේ අපි ඔබට කිව්වා කොළ කෑල්ලක සටහන් කරගන්න කියලා ඔබ අත සමහර විටේ කොළ කෑල්ල දැන් තියෙන්න පුළුවන් එසේ නොමෙතිනම් වහාම ඒ කොළ කෑල්ල නැවතත් අතට අරගන්න අපි ඒ කොළෙහි ඉතුරු කොටස් ටික අද කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ සටහන් කරපු කොළය අතට ගන්න කවුරු හරි කෙනෙක් අද දේශනාවට සම්බන්ධ වෙනවා නම් අදම මේ දේශනාව ශ්‍රවණය කරනවා නම් ඒ ඇත්තන් සිහිපත් කරගන්න අපි මුලින් ඉඳලා සාරාංශයෙන් පුංචි මිනිත්තු කිහිපයකදී දේශනාව ගැන සාරාංශයක් පැහැදිලි කළා නැවතත් අපි දේශනාව ආරම්භ කරන්නම්. පින්වතුනි අපි මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවෙහි සාකච්ඡා කරගෙන ආවා ඔබට භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ඥානීය පිළිබඳව අවබෝධ කරගන්නට පුළුවන් වටිනා සූත්‍ර දේශනාවක් ඒ තමයි අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව. මා හිතන්නේ අද වන විට ශ්‍රාවක බොහෝ දෙනෙක් මේ පිළිබඳව දන්නවා. ඒ වගේම තමයි අපට බොහෝ අවස්ථාවන් වලදී ධර්ම දේශනාවන් වලට වැඩම කරයින් පස්සේදී ඒ පිළිබඳ ශ්‍රාවක පිරිස බොහෝමත්ම අනතිමානීව අපට ඒ කාරණාව පිළිබඳව මතක් කරලා දුන්නා. ඉතින් ඒ නිසා අද ලංකාවේ බොහෝ දෙනෙක් මේ දේශනාව පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. නිරන්තරයෙන්ම අපි දන්නවන්නේත් නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ධර්මයේ අවබෝධයට යන ශ්‍රාවක පිරිසක් ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේ පවා බොහෝ තැන්වල හඳුනාගෙන තිබෙනවා. ඔවුන් මේ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරනවා. ඒ නිසාම තමයි අපි මේ netනාලිකාවම මේ කටයුත්ත සඳහා තෝරාගෙන ඔබට මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ආශ්චර්යමත් දේශනාවන් එකක් එකක් ගානේ අවබෝධයක් ඇති වෙන විදිහට දේශනා කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා අපි බොහොමත්ම සතුටු වෙනවා ඒ පිළිබඳව. මොකද බොහෝ දෙනෙක් අපිට සමහර දේශනාවන් වලට ගියාම ඔවුන් සටහන් කරගෙන ආපු කොලයන් ඒ ඒ පොත් පවා අපිට පෙන්වලා තිබෙනවා ස්වාමීන් වහන්සේ මෙන්න මෙහිම අපි කරනවා කියලා. ඇතැම් දෙනෙක් බොහෝ වෙලාවට සිහිපත් කිරීමක් කරනවා අපි මහා සමය සූත්‍ර දේශනාව දැන් හැමදාම රැට gedera කියවනවා. සමහර අය සතියකට වරක් කියවනවා කියලා. හරිම වටිනව ඇත්තටම බොහෝ දෙනෙක් ඒ පිළිබඳව වැඩි දෙනෙක් අහපු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මහා සමය සූත්‍ර දේශනාව අපිට උච්චාරණය කරද්දී උච්චාරණවල යම් යම් වැරදි අඩුපාඩුකම් වෙන්න පුළුවන් කියලා ඒ ඇත්තන්ට මම නැවත වාරයක් මේ කාරණාව සිහිපත් කරනවා ඔබට වචන වරදින්න පුළුවන් හැබැයි හද හද ඒ වචන නිවැරදිව කියන්න ටික කාලයක් ඕක කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යනකොට ඔබට ඒ වචන ටික හුරු වෙනවා එතකොට ඒ අවබෝධයෙන් ඔබට මේක දේශනාව අවබෝධ කරගන්න පුළුවන් ඒ නිසා මේ දේශනාවල් මාලාවම ඔබට ඒ අවබෝධයෙන් සාකච්ඡාව ශ්‍රවණය කරන්නට අවස්ථාවක් ලැබුණා නම් මම හිතනවා ඒක ගොඩක් වටිනවා. ඉතින් බොහෝ දෙනෙක් ඉල්ලීමක් කරා නැවත වතාවක් මහා සමය සූත්‍ර දේශනාව කරන්න කියලා. ඇත්තටම එහෙම අපිට දේශනාවල් ගණනාවක් මේ මාධ්‍ය හරහා දේශනා කරන්න තියෙන නිසා අපි දේශනා කරපු දේශනාවක් නැවත වතාවක් දේශනා කරන්නේ නැහැ. ඉතින් නමුත් අපට ඔබට සිහිපත් කරන්න තියෙන්නේ මේ දේශනාවල් දේශනා කරද්දී ඔබ අඛණ්ඩව සම්බන්ධ වෙන්න. ඔබ මේ අගන් සූත්‍ර දේශනාව අපි ගණනාවක් දේශනා කරලා තියෙනවා. දැන් අදත් තව කොටසක් දේශනා කරන මේක සති ගණනාවක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එනිසා ඔබ මේකට අඛණ්ඩව සම්බන්ධ වෙන්නේ එතකොට තමයි මේ සූත්‍රයේහි පරිපූර්ණ අවබෝධයකට ඔබට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ නිසා මේ අවබෝධයෙන් කටයුතු කරන්නේ කියන කාරණාව සිහිපත් කරනවා. ඉතින් අර මහා සමේ සූත්‍ර දේශනාවේදී ලබා දෙන පිළිතුර තමයි ඔබ නිතර නිතර කියවන්න. එසේත් නැත්නම් ඒ වචන හරියාකාරව අල්ලා කියන්නේ ඒක අවබෝධයක් ගන්න ඔබට හොඳ අවස්ථාවක් තමයි නිත්නාලිකාව ඔස්සේ හැමදාම රාත්‍රියේහි පිරිත් දේශනාව සිද්ධ වෙනවා. ඒ පිරිත් දේශනාව ශ්‍රවණය කරන්ඩ ඔබට ඒ පිරිත් දේශනාව තුලින් හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන් කමක් ලැබෙනවා. මොකද ඒ පිරිත් දේශනාවේදී මහා සමය සූත්‍ර දේශනාව මගේ මතක හැටියට රාත්‍රී 11ට පමණ තමයි දේශනා වෙන්නේ මහා සමය සූත්‍ර දේශනාව. ඉතින් ඔබට ඒ කටට වචන ටික හුරු කරගන්න ඒ දේශනාව අනුසාරයෙන් ඔබ ශ්‍රවණය කරන්න. එතකොට ඔබට පුළුවන් ඒක අවබෝධයක් ලබා ගන්න. එහෙමනම් ඒ කරුණ ටික මම කෙටියෙන් පැහැදිලි කරේ. ගොඩාක් දෙනෙක් නිරන්තරයෙන් මහාන ප්‍රශ්න කිහිපයක් අපට දේශනාවන් වලට බාහිර දේශනාවන් වලට සම්බන්ධ වුණයින් පස්සේදී ඉතින් ඔබ ඒ මහා සමේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්න අපි පසුගිය කාලයක විවිධ තැන්වලට වැඩම කරමින් පසුද උන් සිහිපත් කර අපි මහා සමය සූත්‍ර දේශනා කරන සමහර ඇත්තෝ ලැබපු ප්‍රතිඵල පවා අපිට සිහිපත් කළා. හැබැයි මේ ප්‍රතිඵල අපි මෙතනදී ඔබට කියන්නේ නැහැ. මොකද එතකොට ඒ ප්‍රතිඵලය ඔළුවේ තියාගෙන තමයි ඔබ දේශනාව කරන්නේ. ඒ ප්‍රතිඵලය කියන්නේ නැත්තේ මට හරි අවබෝධයක් එනවා කෙනෙක් කියනකොට සාමින්හන්ස අපට මෙන්න මෙහෙම දෙයක් වුණා මෙහෙම දෙයක් වුණා කියනකොට මම දන්නවා හරි. දැන් ඔන්න එයාලාට මේ සූත්‍ර දේශනාවේ ආශිර්වාදය දැන් ඔන්න ලැබිලා තියෙනවා කියලා. ඒ නිසා මම ප්‍රතිඵලය කියන්නේ නැත්තේ ඒකයි. නැත්තම් ඒක කිව්වොතින් ඒ කියපු ටිකම ඇවිල්ලා මට ආයේ නැවත කියන ස්වාමින්වහන්ස උභාන්සි කිව්වාගේ අපට මෙහෙමුණා කියලා. නමුත් මම එතනදී ඒක නොකිය හරින්නේ මම බලනවා ඒක අවබෝධයක් ඇති වෙන විදිහට කරගෙන යනවද කියලා. එතකොට මට බලා ගන්න පුළුවන් වුන් ඒක සත්‍ය වශයෙන්ම තමන් ප්‍රායෝගික ජීවිතේ පුහුණු කරනවද කියලා. ඉතින් ඒ නිසා ඔබට ඒ කාරණාව අපි සිහිපත් කරනවා. ඉතින් අද අපි අග්ගන් සූත්‍ර දේශනාවේ ඔබට නැවතත් කෙටියෙන් පැහැදිලි කරන්නම්. අග්ගන් සූත්‍ර දේශනාව කියන්නේ වාසෙට්ට සාමණේරයන් වහන්සේ වහන්සේ බාරද්දාජ සාමණේරයන් වහන්සේ අතර සිදුවෙන ධර්ම සාකච්ඡාවක් භාග්‍යවතුන් වහන්සේ මූලික කරගෙන ඉතින් භාග්‍යවතුන් වහන්සේ වුන් දෙපරට සිහිපත් කළා ඒ බමුණු ආගම්වල තිබෙන මේ නිර්මාණවාදය පිළිබඳව ඉතින් ලෝකය කොහොමද හැදුනේ මේ ලෝකයක් කොහොමද නිර්මාණය වුනේ අදට මේ ඇමරිකාවේ නාසා විද්‍යාඥයින් පවා ගවේෂණය කරන මේ විශ්වය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ලෝකයාට අවබෝධ කරලා දුන්නේ කොහොමද? කියන කාරණාව අපි ඔබට මේ දේශනාවෙන් පැහැදිලි කරනවා. පිඟුතුනි කෙනෙක් කියන්න පුළුවන් අනේ අපට මේ ලෝකයක් ගැන හොය හොය ඉන්නවට වඩා අපට ඕන නිවන ගැන අවබෝධ කරගන්න කවුරුවත් එහෙම වැරදියට මේ දේශනාව පිළිබඳව අර්ථ දක්වන්න උත්සාහ කරන්න එපා. මොකද මේකත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේශනාවක් මේ දේශනාවත් පින්වතුනි ඔබට අවශ්‍ය වෙනවා මේක කරගෙන යන්න. අපි බලාපොරොත්තු වෙනවා ඔබට විශේෂයෙන්ම සිහිපත් කරන අපි ඉදිරි දිනයන්වලදී කොළඹ බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානයේ තුලදී අපේ ජනවාරි මාසයේ ඉඳලා ධර්ම සාකච්ඡාවක් සදහම් සාකච්ඡාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා දවසේ වැඩසටහනක් අපි ඉදිරි දිනයන්වලදී මේ පිළිබඳව දිනය සිහිපත් කිරීමක් කරන්නම් අපි බලාපොරොත්තු වෙනවා මේ netනාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඔබට මේ ධර්මය හරි අවබෝධයක් ඇතුව සිද්ධ කරන්න. ඉතින් ඒ නිසාම තමයි අපි මේ වැඩසටහන කරන්න අදහස් කරගත්තේ. අපි ඉදිරි සති කිහිපයේදී ඔබට දේශනා කරන්නම් දිනය කවද්ද කියන එක පිළිබඳව ඔබ දැනට සිහිපත් කරගෙන තියාගන්න ජනවාරි මාසයේ ඉඳලා අපි මේ වැඩසටහන ආරම්භ කරනවා. එතනදී අපි ඔබට මේ සක්වල සටහන් පිළිබඳව, ඒ වගේම කොහොමද මේ ලෝකය අද විද්‍යාවකින් තේරුම් ගන්න යන්නේ එතකොට මේ විද්‍යාඥයින්ටත් හොයාගන්න බැරි වෙච්ච මේ දේ භාග්‍යවතුන් වහන්සේ බුදුනුවණින් දැක්කේ කොහොමද? මොකද අද දැන් සමහර වෙලාවට ඔන්න මේ කවුරු හරි කෙනෙක් විද්‍යාවේදී උපාධි කරලා ඇවිල්ලා බණ කියනවා. එතකොට එයාලා බලනවා මේ බුදුදහමේ විද්‍යාව සමාන කරන්න. කවදාවත් මේ ලෞකික විද්‍යාව මේ ලෝකෝත්තර විද්‍යාවට සමාන කරන්න නෙවෙයි ළඟින්වත් යන්න බෑ. සමහරවිට මනෝවිද්‍යාවෙන් ඉගෙනගත්තු කෙනෙක් ඇවිල්ලා දේශනා පවත්වනකොට ගොඩාක් වෙලාට බලනවා මේ මනෝවිද්‍යාවේ බුදුදහමේ සමාන කරන්න. සමාජ විද්‍යාව පිළිබඳව ඉගෙනගත්තු කෙනෙක් ඇවිල්ලා දේශනා කරනකොට මේ සමාජ විද්‍යාවයි බුදුදහමයි සමාන කරන්න බලනවා. ඒතර එහෙම කරන්න ඇත්තටම බෑ මේ ධහම. මේ ධර්මය පිඟුතුනි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මහා අතිවිශිෂ්ටයි. ඒ විශිෂ්ටත්වයේ පින්වතුනි අපි කවදාවත් ඈල්ලු කරන්න හොඳ නැහැ මේ ලෞකික විද්‍යාවන්නේ. කවදාවත් මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සමාන කරන්න බෑ. කිසිම දෙයකට කිසිම විද්‍යාවකට. එනිසා ඒක හොඳට අවබෝධ කරගන්න හොඳයි එhmenan අපි අද දවසේදී දේශනාව සඳහා සම්බන්ධ වෙමු. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කර කොහොමද මේ ලෝකයක් නිර්මාණය වුනේ පිළිබඳව එදා අපි ඔබට දේශනාවේ සඳහන් කළා සක්වලක් පිළිබඳව. මොකද මේ අගන් සූත්‍රයේ ඉතුරු කොටස සාකච්ඡා කරන්න නම් ඉස්සර වෙලා අපි තේරුම් ගන්න ඕන සක්වලක් කියලා කියන්නේ මොකද්ද කියලා. ඒතර සක්වලක් කියන එක අපි ඔබට තේරුම් කළ දුන්නා ලෝක 31ක් තියෙනවා. එක සක්වලකට තියෙනවා ලෝක 31ක්. ඒ ලෝක 31කින් අපි ඔබට එදා කතා කරා ලෝක මතක ඇති හතක් පිළිබඳව. මනුස්ස ලෝකයයි, ඒ වගේම සුගති භූමි 6 පිළිබඳව අපි ඔබත් එක්ක එදා කතා කළා. එතකොට අද අපි කතා කරනවා ඒ මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක හයයි කියන මේ හත එක්ක ඉතුරු ලෝක පිළිබඳව අද අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් අපි දේශනාවේ ඒ කොටස පිළිබඳව මෙතෙන් සිට සාකච්ඡා කරමු. අර මම ඔබට කිව් ආකාරයට නැවතත් අර සටහන ඔබේ අතෙහි තබා ගන්න. ඒ සටහන මේ දේශනාවට තාමත් අත්‍යවශ්‍ය වෙනවා. මේ දේශනාවේ ඉතුරු ටික සාකච්ඡා කරන්න ඔබ සටහනේ තබා ගත්තා මනුස්ස ලෝකය. එතනින් ඉහළට දිව්‍ය ලෝක 6 ගැන සාකච්ඡා කරා. පළවෙනි දිව්‍ය ලෝකය ඔබට මතක ඇති චාතුම් මහරාජික දිව්‍ය ලෝකය. ඒ චාතුම් මහරාජික කියන දිව්‍ය ලෝකයේ අපි කිව්වා රාජ්‍යන් හතරක් තියෙනවා. ඒ රාජ්‍යන් හතරෙහි රජකම් කරන රජවරු හතර දෙනෙක් ඉන්නවා. කවුද ඒ රජවරු හතර දෙනා? විරූඩ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දතරාෂ්ට කියන හතරවරන් දෙවිවරු. සම්මාදිට්ඨික දෙවිවරු. ඒතර අපි ඔබට කිව්වා එක දෙවි කෙනෙකුට පුත්තු කීයක් ඉන්නවද? 91ක් ඉන්නවා. එතකොට 364ක් දරුවෝ ඉන්නවා දෙවිවරු හතර දෙනාටම. එතකොට ඒ එක දෙවි කෙනෙකුට ඉන්නවා අමාත්‍යවරු ගණනාවක් දිව්‍ය පුත්‍රවන්ට. ඊළඟට අපි කිව්වා වෛශ්‍රවණ දිවි රාජ්‍යයට ඉන්නවා සේනාධිපතිවරු 28 දෙනෙක්. අපි ඔබට ඉතා සිහිපත් කළ එක සේනාධිපතිවරේ තමයි සුමන සමන් දිවියෝ කියලා කියන්නේ. ඒ වගේ මේ චාතු මහා රාජික කියන දිවි ලෝකයේ පිළිබඳ අපි ඔබට පැහැදිලි කරා. ඊළඟට අපි ඔබට කිව්වා ඒ දිව්‍ය ලෝකයේ ආයුෂ අවුරුදු 500යි. ඒක එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකේ අවුරුදු කීයක් යනවද? 50ක් යනවා. ඒ වගේ අවුරුදු 500ම ඉවර වෙනකොට මනුස්ස ලෝකේ අවුරුදු කීයක් යනවද? 90 ලක්ෂයක් යනවා. ඊළඟට අපි ඔබට සිහිපත් කරා දෙවෙනි දිව්‍ය ලෝකය තාව තින්සය. තාවතින්ස දිවි ලෝකයේ අපි ඔබට කිව්ව අවුරුදු 1000ක් අවශ්‍ය තියෙනවා. එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් යනවා. ඒ වගේ ගත්තොත් අවුරුදු 1000 ඉවර වෙන්න මනුස්ස ලෝකයේ අවුරුදු කීයක් සම්පූර්ණ යන්න ඕනද? 3 කෝටි 60 ලක්ෂයක්. ඒ දිවි ලෝකයේ අධිපති දෙවියෝ තමයි චක්‍ර දේවේන්ද්‍රයා. තවත් අවශේෂ දෙවිවරු ඉන්නවා. දෙව් රජ දරුවෝ 33 දෙනෙක්. ඒ නිසා තමයි මේ දිවි ලෝකයට තාව තින්සේ කියලා නම ලැබිලා තියෙන්නේ. එතකොට චාතුම් මහරජික දිවි ලෝකේ ඉඳලා තවතිසා දිවි ලෝකෙට දුර යොදුන් 42000යි. මේක ඇත්තටම අර එකම රටාවකට යන්නේ. ඒ නිසා මේ ගණන් පිළිබඳ ඇත්තටම මේ අපිට මේ අනවබෝධයක් ඇති වෙන්නේ නැහැ. බොහොම අවබෝධයකින් මේක මතක තබා ගන්නත් පුළුවන්. ඊළඟට තුන්වෙනි දිවේ තලයේ තමයි යාමය. යාමයේ දිවි ලෝකයේ ආයුෂ අවුරුදු 2000යි එක එක දවසක් ඉවර වෙන මනුස්ස ලෝකයේ අවුරුදු 200ක් යනවා. ඒ වගේ ගත්තොතින් යාමේ දිවි ලෝකයේ අවුරුදු 2000 ඉවර වෙන මනුස්ස ලෝකේ යනවා තා 4 කෝටි 40 ලක්ෂයක්. යාමේ දිවි ලෝකයේ අධිපති දෙවියෝ තමයි සුයාම කියන දිව්‍ය රාජයා. තෞතිසා දිවි ලෝකේ ඉඳලා යාමේ දිවි ලෝකයටත් යොදුන් 42000යි. ඊළඟට පින්වත්තුනි හතරවෙනි දිව්‍ය තලයේ තමයි තුසිතය. ඒ දිවි ලෝකයේ ආයුෂ අවුරුදු 4000යි ඒක එක දවසක් ඉවර වෙන මනුස්ස ලෝකේ අවුරුදු කීයක් යනවද? අවුරුදු 400ක් යනවා. එතකොට සම්පූර්ණ අවුරුදු 4000 ඉවර වෙන මනුස්ස ලෝකේ යනවා අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක්. එතකොට යාමේ දිවි ලෝකේ ඉඳලා තුසිත දිවි ලෝකයටත් යොදුන් 42000යි තුසිත දිවි ලෝකේ අධිපති දෙවියෝ තමයි සන්තුසිත කියන දිව්‍ය රාජයා ඊළඟට පිංගුතුනේ තුසිත දිව්‍ය ලෝකයේ ඉඳලා ඊළඟට තියෙන දිව්‍ය තලය තමයි නිම්මාන රතේ දිව්‍ය තලය. ඒකටත් යොදුන් 42000ක් දුර තියෙනවා තුසිත දිව්‍ය ලෝකයේ ඉඳලා. එතකොට නිම්මාන රති කියන දිව්‍ය ලෝකයේ ආයුෂ අවුරුදු 8000යි. ඒක එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝක යනවා අවුරුදු 800ක්. ඒකේ සම්පූර්ණව අවුරුදු 8000 ඉවර වෙන්න නම් මනුස්ස ලෝක යනවා අවුරුදු 230 කෝටි 40 ලක්ෂයක්. නිම්මාන රතී කියන දිව්‍ය ලෝකයේ අධිපති දිව්‍යෝ තමයි සුනිර්මිත කියන දිව්‍ය රාජයා. ඔය නිම්මාන රතී කියන නම ලැබෙන්නේ මොකක් නිසාද? අපි ඔබට එදා සිහිපත් කළා තමා කැමති දෙයක් තමාටම නිර්මාණය කරගෙන විදීමේ හැකියාව තියෙන නිසා තමයි නිම්මාන රතිය කියන දිවි ලෝකෙට නම ලැබිලා තියෙන්නේ. ඊළඟට නිම්මාන රතිය දිවි ලෝකේ ඉඳලා යොදුන් 42000ක් ගියයින් පස්සේ ඊළඟට තියෙනවා පරනිම්මිත වසවර්තී කියන දිවි ලෝකය ඒකේ ආයුෂ අවුරුදු 16000යි එක එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකේ අවුරුදු 1600ක් යනවා ඒ විදියට ගත්තොතින් අවුරුදු 16000 ඉවර වෙන්න මනුස්ස ලෝකේ යනවා 921 කෝටි 60 ලක්ෂයක් එතකොට ඒ විදිහට ගියයින් පස්සේදී තමයි manuss ලෝකයේ එච්චර අවුරුදු ගාණක් ගියාම පරිනිම්මිත වසවර්ති දිවි ලෝකේ ආශී ඉවර වෙන්නේ. එතකොට පරිනිම්මිත වසවර්ති දිවි ලෝකේ අපි කිව්වා අධිපති දිවියෝ තමයි වසවර්ති දිවි රාජයා. හැබැයි ඒ දිවියෝ ධාර්මික දෙවි කෙනෙක්. ඒ දිව්‍ය ලෝකයේම වෙනත් වූ පැත්තක පාලනය කරනවා අධාර්මික රජ කෙනෙක්. එයා තමයි කවුද? අපිට නිතරම මේ ගමනට බාධා කරන මාර දිව්‍ය පුත්‍රයා ඉන්නේ. ඒතර පරිණිමිත පසවර්ධයේ දිව්‍ය තලයට ඒ නම ලැබිලා තියෙන්නේ මොකක් නිසාද? අනුන් නිර්මාණය කරන දේවල් තමාගේ වසඟයට ගන්න පුළුවන් නිසා තමයි පරණිම්මිත වසවර්ධයේ දිව්‍ය ලෝකය කියලා නම ලැබෙන්නේ. ඔය කියපු ටික මේ ධර්මයේ ඔය විදියටම තමයි තියෙන්නේ ආය ඔය ටික මේ කල්පය ඉවර වෙනකන් නෙවෙයි මතු බුද්ධ ශාසන පහළ වුණත් ඔය බණ ටික වෙනස් වෙන්නෙම නෑ නෑ නෑමයි. ඒක හොඳට මතක තියාගන්න. මොකද නැත්තම් සමහර වෙලාවට මේ දේශනාවල් පිළිබඳව මෙහෙම දේශනා කරාට වැඩක් නෑ. තවත් මොකක් හරි මේකට වචන ටිකක් දාලා නිරුක්ති කළා කිව්ව ගමන් අපි මේ දරන උත්සාහයේ වැඩක් නැති වෙනවා. මොකද එහෙම මිත්‍යා දෘෂ්ටි වලට වහා මේ ගැටෙන මිනිස්සු ඉන්නවනේ. ඒ නිසා ඒ දේවල් වලට හසු වෙන්න එපා. අපි ඔබට ඒ නිසාම තමයි ওই බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානයේ තුල දේශනා මාලාවක් ආරම්භ කරන්නත් අදහස් කරේ ත්‍රිපිටකයේ තියෙන ස්ථාන පෙන්න පෙන්න ඔබට මේ දේශනා මාලාව සිදු කරන්නට අපි ඇත්තටම දැනට සැලසුම් කරගෙන ඉන්නේ මොකද අද ලංකාවේ අතිශයින්ම බහුල වශයෙන්ම තරුණු ලෙස මිත්‍යා දෘෂ්ටිය පතුරගෙන යනවා. දරුණු ලෙස මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයට දැඩි ලෙස රෙහි වෙලා වැඩ කරගෙන යනවා. ඒ නිසා අපි පුලුවන් තරම් ඒවායින් අයින් වෙලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපි තේරුම් ගමු. අද අපි කතා කරනවා සුගති භූමීන්වල තිබෙන රූපාවචර බ්‍රහ්ම ලෝක පිළිබඳව. එමන රූපාවචර බ්‍රහ්ම ලෝකක් තියෙනවා පින්වතුනි 11. එතකොට ඔබ කොටසක් වෙන් කරගන්න අර ඔබ වෙන් කරගත්තු කොලේ රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා ඒ කොලේම half sheet කොලේ එහෙම නැත්නම් CR පොතේ හරස් අතට ලියාගන්න රූපාවචර බ්‍රහ්ම ලෝක. ඉතින් එහෙමනම් ඒක යටතේ අපි ලියාගමු මොනවද මේ රූපාවචර බ්‍රහ්ම ලෝක 11. න පළවෙනි මේක තමයි බ්‍රහ්ම පාරිසද්ය. ඒ කියන්නේ ප්‍රථම ධාන භූමිය. බ්‍රහ්ම පාරිසද්ය දිව්‍ය ලෝකේ ආවුෂ අසංඛේ කල්ප තුනෙන් එකයි කියලා ලියා ගන්න. අසංඛ්‍ය කල්ප තුනෙන් එකයි. ඊළඟට දෙවෙනි දිවි බ්‍රහ්ම ලෝකය තමයි බ්‍රහ්ම පුරෝහිතය. ඒකේ අසංඛ්‍ය කල්ප දෙකෙන් එකයි. ඊළඟට මහා බ්‍රහ්මී කියන බ්‍රහ්ම ලෝකයේ ආවුෂ අසංඛ්‍ය කල්ප එකයි. අන්න එහෙම ලියා ගන්නකෝ. එතකොට ඔබට මං ඉදිරි දවසක ඕක මොකක්ද කියලා තේරුම් කරලා දෙන්න. මොකද ඕක තේරුම් කරන්න පින්වුතුනි වෙනම දවසක් ඕන. ඔය මොකද්ද මේ අසංඛ්‍ය කල්ප කියලා කියන්නේ? ඕවා තේරුම් කරන්න වෙනම දවසක් යනවා. අපි ඔබට ඒක ඉදිරි දවසක දේශනා කරලා දෙන දැනට හිතේ තියාගන්න ඔය විදියට සටහන් කළා. එතකොට බ්‍රහ්ම පාරිසද්දේ දිවි ලෝකයේ ආවුෂ අසංඛ්‍ය කල්ප 3න් 1යි බ්‍රහ්ම පුරෝහිතයේ ආවුෂ අසංඛ්‍ය කල්ප 2න් 1යි මහා බ්‍රහ්මී කියන බ්‍රහ්ම ලෝකයේ අවශ්‍ය අසංඛ්‍ය කල්ප එකයි. එතකොට මහා බ්‍රහ්මී කියන දිව්‍ය ලෝකයේ තමයි ඉන්නේ ඔය අපි කතා කරන මහා බ්‍රහ්මිය කියන බ්‍රහ්ම රාජයා. මහා බ්‍රහ්මයා කියන බ්‍රහ්ම රාජයා තමයි ඔතන ඉන්නේ. ඒකේ මජ්ක්‍ධිම නිකායේ දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ අනුසාරයෙන් ඒ දැනට බ්‍රහ්ම ලෝකේන මහා බ්‍රහ්මයා තෙරුවන් සරණ ගියපු ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙලා තියෙන මගේ මතකයේ හැටියට හරිනම් බ්‍රහ්ම නිමන්තනික සූත්‍රය ශ්‍රවණය කරේ ඔය කියන මහා බ්‍රහ්මයාට භාග්‍යවතුන් වහන්සේ. ඊළඟට ඒ මහා බ්‍රහ්මී කියන බ්‍රහ්ම ලෝකයට පුරෝහිතවරු ඉන්න තැන තමයි බ්‍රහ්ම පුරෝහිතය කියන බ්‍රහ්ම ලෝකය හඳුන්වන්නේ. ඊළඟට ඒ බ්‍රහ්ම ලෝකයේ ඉන්න පරිවාර බ්‍රහ්මියෝ ඉන්න ස්ථානයක් තමයි මේ බ්‍රහ්ම පාරිසද්ය කියලා හඳුන්වන්නේ. පිරිස පරිවාරයේ අය ඉන්න ස්ථානයක් හැටියට තමයි එතන හඳුන්වන්නේ. ඒ නිසා තමයි නම් ටික ලැබිලා තියෙන්නේ. මහා බ්‍රහ්මයේ කියන්නේ මහා බ්‍රහ්මයා ඉන්න තැන. ඊළඟට බ්‍රහ්ම පුරෝහිත කියන්නේ ඒ පුරෝහිත බ්‍රාහ්මණවරු බමුණු බ්‍රාහ්මණයින් ඉන්න තැන. ඊළඟට බ්‍රහ්ම පාරිසද්දේ කියන්නේ පරිවාර බ්‍රහ්මයෝ ඉන්න ස්ථානය. ඒ විදිහට තමයි ඔය බ්‍රහ්ම ලෝක තුන. ඊළඟ බ්‍රහ්ම ලෝකය තමයි පරිතාබ කියන බ්‍රහ්ම ලෝකය. ඒ පරිතාබ කියන බ්‍රහ්ම ලෝකයේ ආවුෂ මහා කල්ප දෙකයි. මහා කල්ප දෙකයි. ඊළඟ බ්‍රහ්ම ලෝකය තමයි අප්පමානාබ මානාබ කියන බ්‍රහ්ම ලෝකය ඒ බ්‍රහ්ම ලෝකේ ආවුෂ මහා කල්ප හතරයි. ඊළඟ බ්‍රහ්ම ලෝකය තමයි ආබස්සර බ්‍රහ්ම ලෝකය. අපිට අග්ගඤ්ඤ සූත්‍රයේ සාකච්ඡා කරන්න ඔන්න ඔය ආබස්සර බ්‍රහ්ම ලෝකය තමයි ඕන. හැබැයි ඕක විතරක් තේරුම් අරගත්තට මදි අපි මේ ලෝක 31ම තේරුම් ගන්න ඕන. ඒ නිසා අපි මේ ලෝක 31ම ගැන කතා කරලා චක්වල සටහන ගැන කතා කරලා අපි ඊළඟට අග්ගන්න සූත්‍රයේ ඉතුරු කොටස් ටික සාකච්ඡා කරගෙන යමු. එතකොට මම කිව්වා ඉස්සෙල්ල වෙලා බ්‍රහ්ම ලෝක තුනක් කිව්වා. මොකද මේ බ්‍රහ්ම ලෝක තුන? බ්‍රහ්ම පාරිසද්ය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය. ඊළඟට ඔබට කිව්වා පරිත්තාබ අපමානාබ ආබස්සර කියන බ්‍රහ්ම ලෝක තවත් හයක්. තුනක් කිව්ව දැන් හයයි. එතකොට අප්පමානාබ බ්‍රහ්ම ලෝකේ අවශ්‍ය කීයද? මහා කල්ප දෙකයි. අර අතන අපි කතා කරේ අසංඛ්‍ය කල්පනේ. එතකොට ඊට වඩා ලොකු ගාණක් තමයි මේ මහා කල්ප කියලා කියන්නේ. එතකොට මහා කල්ප දෙකක් පරිත්තාබ කියන බ්‍රහ්ම ලෝකයට අවශ්‍ය තියෙනවා. අප්පමානාබ බ්‍රහ්ම ලෝකයට අවශ්‍ය තියෙනවා මහා කල්ප හතරක්. ආවස්සර බ්‍රහ්ම ලෝකයට තිබෙනවා මහා කල්ප හතක් ආවශ තියෙනවා. ඔය කියන ආවස්සර බ්‍රහ්ම ලෝකෙන් තමයි අපේ මනුස්ස ලෝකයට අර බ්‍රහ්මියෝ ආපු කතාවක් තියෙන්නේ. අපි ඔක එක ඉස්සරහට විස්තර කරමු. ඊළඟට පින්වතුනි ඊළඟ බ්‍රහ්ම ලෝක තමයි හත්වෙනි එක පරිත්ත සුබ. ඊළඟට අප්පමාන සුබ. ඊළඟට නවවෙනි එක සුබ කින්හ. හත්වෙනි එක පරිත්ත සුබ අටවෙනි එක අප්පමාන සුබ නවවෙනි එක සුබකින්න පරිත්ත සුබ කියන බ්‍රහ්ම ලෝකයේ ආවුෂ මහා කල්ප 16යි අප්පමාන සුබ කියන බ්‍රහ්ම ලෝකයේ ආවුෂ මහා කල්ප 32යි සුබකින්න කියන බ්‍රහ්ම ලෝකයේ ආවුෂ මහා කල්ප 63යි 63යි අසංඛ්‍ය කල්ප 1යි 63 මහා කල්ප 63යි අසංඛ්‍ය කල්ප 1යි කියලා ලියා ගන්නකෝ දැන් ටිකක් මේවා ඔබට තේරු තේරෙන්නේ නැති නිසා මේක පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන් ඒ නිසා ඔහොම දැනට ලියා ගන්නකෝ ලියාගෙන යමු අපි ඉස්සරහට සාකච්ඡා කරමු මොනවද මේ මහා කල්ප කියන්නේ මොනවද මේ අසංඛ්‍ය කල්ප කියන්නේ මොනවද අන්තර කල්ප කියන්නේ කියලා අපි වෙනම දේශනාවක් ඒ වෙනුවෙන් කරමු ඊළඟට පින්වතුනි දහවෙනි බ්‍රහ්ම ලෝකය තමයි වේහප්පල බ්‍රහ්ම ලෝකය වේහප්පල බ්‍රහ්ම ලෝකය ඊළඟට 11 වෙනි බ්‍රහ්ම ලෝකය තමයි අසඤ්ඤ සත්වය අසඤ්ඤ සත්වය දැන් ඔන්න අපි වේහප්පල බ්‍රහ්ම ලෝකයේ ආවුෂ මහා කල්ප 500යි අසඤ්ඤ සත්වේ බ්‍රහ්ම ලෝකයේත් ආවුෂ මහා කල්ප 500යි. දැන් ඔන්න අපි ඔබට අද කිව්වා බ්‍රහ්ම ලෝක කීයක් ගැනද? 11ක් ගැන කිව්වා. ඒ 11ම අපි කිව්වා මොන 11ද? රූපාවචර බ්‍රහ්ම ලෝක 11. ওই 11ට අපි කියන්නේ මොකද්ද? රූපාවචර බ්‍රහ්ම ලෝක 11. අර අපි මනුස්ස ලෝකයයි තව ලෝක 6ක් ගැන කතා කරා. ඒ ලෝක 6ට මොකද කිව්වේ? දිව්‍ය ලෝක 6. මේ දැන් කතා කරේ බ්‍රහ්ම ලෝකවල තියෙන රූපාවචර බ්‍රහ්ම ලෝක. එතකොට තව එහෙනම් බ්‍රහ්ම ලෝක තියෙනවා. අපි බලමු මොනවද මේ බ්‍රහ්ම ලෝක කියලා. එතකොට දැන් අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරලා බලමු මොකද්ද මේ රූපාවචර බ්‍රහ්ම ලෝකය කියන්නේ? රූපාවචර ධාන වඩන ඒ ඍෂිවරයා, ඒ යෝගාවචරයා, ඒ කෙනාට යන්න පුළුවන් භූමිය ඒ ධාන මට්ටනේ ප්‍රථම ධාන භූමිය මට්ටමට එන උත්පත්තිය ලබන කෙනා තමයි අර මුල් තුන ප්‍රථම ධාන භූමි බ්‍රහ්ම පාරිසද්ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මී කියන බ්‍රහ්ම ලෝක තුන ඊළඟට දෙවන ධාන භූමිය හැටියට හඳුන්වන්නේ පරිත්තාබ අප්පමානාබ ආබස්සර කියන භූමිය ඒ කියන්නේ දැන් ප්‍රථම ධානයට එන ඒ කෙනාට පින්ඔතුණි යන්න පුළුවන් තැන. ප්‍රථම ධානයට ධාන මට්ටම් වලට සමවදින ඒ පුද්ගලයාට යන්න පුළුවන් බ්‍රහ්ම ලෝක තුන. ඊළඟට දෙවන ධානයට සමවදින්න පුළුවන් ධාන වඩන්න පුළුවන් කෙනාට යන්න පුළුවන් ලෝක තුන තමයි පරිත්තාබ අප්පමානාබ ආබස්සර කියන බ්‍රහ්ම ලෝක තුන. ඊළඟට තෘතිය ධාන වලට වඩන්න පුළුවන් කෙනාට ධාන මට්ටම් වලට යන්න පුළුවන් කෙනාට යන්න පුළුවන් බ්‍රහ්ම ලෝක තුනකට. මොකද්ද? පරිත්ත සුබ, අපමාන සුබ, සුබකින්හ කියන බ්‍රහ්ම ලෝක තුනට යන්න පුළුවන්. ඊළඟට චතුර්ථ ධාන වඩන කෙනාට යන්න පුළුවන් බ්‍රහ්ම ලෝක දෙකක් තියෙනවා. ඒ තමයි වේහප්පල අසඤ්ඤ සත්වය. වේහප්පල අසඤ්ඤ සත්වය කියන බ්‍රහ්ම ලෝක දෙකට යන්න පුළුවන්. ඒතර මෙන්න මේ විදිහට පින්වතුනි මේ රූපාවචර බ්‍රහ්ම ලෝක ටික සාකච්ඡා කරනවා. ඉතින් ඔය බ්‍රහ්ම ලෝකෙන් ප්‍රථම ධාන භූමියට යන්න පුළුවන් කෙනෙක් ඇයි බ්‍රහ්ම ලෝක තුනක් සීමා වෙන්නේ? පින්වතුනි දැන් මහා බ්‍රහ්මී කියන දිව්‍ය මේ බ්‍රහ්ම ලෝකයට යන්නේ ඒ ධාන මට්ටම් වල උපරිමට යන කෙනාට ප්‍රථම ධානය. දැන් අපි සාමාන්‍යයෙන් නිදුසුණක් හැටියට ගත්තොතින් යම්කිසි කෙනෙක් උසස් පෙළ විභාගයට පෙනී සිටින කෙනෙක් එයාට පින්වතුනි එතනින් එහා පැත්තට යන්න පුළුවන් මේ ප්‍රමාණයක් තියෙනවානේ. උප්පරිම මට්ටමට විභාගේ සමත් වුනොත් ඉහළම තැනට යන්න පුළුවන්. ඊළඟ මට්ටමට විභාගය සමත් වුණොත් ඊට වඩා අඩු තැනකට යන්න පුළුවන්. ඊටත් වඩා අඩු මට්ටමක සමත් වුණොත් ඊටත් වඩා අඩු තැනකට යන්න පුළුවන්. අන්න ඒ වගේ අර යන එක එක මට්ටම් තියෙනවනේ. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා ශිෂ්‍යත්ව විභාගයේ මුහුණ දෙන ළමයෙකුට මේ ලකුණු ප්‍රමාණය ගත්තොත් මේ කියන පාසල් වලට යන්න පුළුවන්. මේ වගේ ලකුණු මට්ටම් ගත්තොත් මෙන්න මේ කියන පාසලට යන්න පුළුවන්. අර ඒ වගේ තියෙනවා ප්‍රමාණයක්. එකම විභාගේ. දැන් එකම ධාන මට්ටම තමයි හැබැයි ඒ ධානයේ එක එක මට්ටම් තියෙනවා. ඒතකොට මට්ටම් තුනකින් තමයි මේ බෙදීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ වැත්තටම අර ලොකුවට කතා කරන්න ඕන මාතෘකා අපි ඒවා ඉස්සරහට දේශනාවලදී සාකච්ඡා කරගමු. මොකද මේවා පින්වතුනි ඔබ ඔළුවේ තියාගෙන දේශනාවල් අහනකොට හරිම ලස්සනට පැහැදිලි වෙනවා පින්වතුනි දේශනාවල්. මේ වගේ දේශනාවල් ගණනාවක් අපේ ධර්මයේ තිබෙනවා. එතකොට අර ඒ ඒ දේවල් වලට පින්ඔතුණි ශ්‍රවණය කරනකොට ඔබ දන්නවා දැන් ප්‍රථම ධානයේ පිළිබඳව සාකච්ඡා කරලා ඔන්න දේශනාවක් පවත්වද්දී ඔබට පින්ඔතුණි ඉතාමත්ම ඉක්මනින් අවබෝධයක් එනවා හා මේක වඩනකොට මෙන්න මේ තැන් වලට තමයි යන්නේ. ඒතර ආවුෂ මෙච්චර තියෙනවා. අන්න එතකොට ඒවා අවබෝධය දෙනවා. මම ඒකයි කිව්වේ මේ එක සක්වලක් ගැන අවබෝධයක් ඇති කරගත්තොතින් හරියට හරි අවබෝධයක් ඇති කරගත්තොත් පින්වත්නි මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ අති විශාල දේශනා ප්‍රමාණයක් තේරුම් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මම අර කිව්වේ දැන් ඔය කල්ප ගැන මහා කල්ප අසංඛ්‍ය කල්ප අන්තර කල්ප කියලා ඔහොම කිව්වනේ. ඕකත් හරියට තේරුම් ගත්තොතින් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි අති විශාල ධර්ම කොටසක් තේරුම් ගන්න පුළුවන්. ඒක ඔබ මේ වචනේ විතරක් හොඳට ඔළුවේ තියාගන්න. ඒක තේරුම් ගත්ත දවසට ඔබට තේරෙවි ඇත්තනේ දා හාමුදුරුවෝ කිව්වේ. එදා ස්වාමින්වහන්සේ දේශනාවේදී පැහැදිලි කරපු එක අද අපිට කොච්චර වැටහෙනවද කියලා අන්නේ අවබෝධයට එනවා. ඒ නිසා අපි කොහොම හරි උත්සාහ ගමු. මේක කොහොම හරි තේරුම් ගන්න. ඒකයි මම මේ පොඩි ළමයිට කියනෝ වගේ දේශනාවක් වෙන්න පුළුවන් නිකන් මේක. කෙනෙකුට එහෙම අර්ථ දක්වන්නත් පුළුවන්. කමක් නැහැ. මම ඔබට කිව්වනේ මේ දේශනාවල් ශ්‍රවණය කරද්දි දේශනාවල් වලට එන්න සත්තහා භගවා ශාවකෝ හමස්මින් භාග්‍යවතුන් වහන්සේ තමයි ශාස්ත්‍රු මම තමයි ශ්‍රාවකේ. ජානාති භගවා භාග්‍යවතුන් වහන්සේ දන්නවා. නාහං ජානාමි මම දන්නේ නෑ ආන්නේ ස්වරූපයෙන් මේ ධර්මයේ තේරුම් ගන්න. එතකොට ඔබට වරදින්නේ නෑ. කවුරුවත් මේක මම මේ වගේ මහාචාර්ය මම මේ වගේ කතිකාචාර්ය මම මේ වගේ ඉගෙනගත්තු කෙනෙක් ඕවා මට එළිය එළිය ඉන්න ඕන නෑ මට ඔළුවට ටක් ගාලා වැටෙනවා කියලා එහෙම කර කර ඉන්න ගියොත් ඉන්නම් එහෙම හිතුවොත් නම් මේවා තේරුම් ගන්න බෑ. මේ කරන ක්‍රමවේදයට කරගෙන යමු. එතකොට ඔබට මේවා හරි අවබෝධයක් ඇතුව තේරුම් ගන්න පුළුවන්. නැත්තම් අපිට එකම තැන තමයි හැමදාම ඉන්න වෙන්නේ. හැමදාම අම්මා තාත්තට සලකන විදිය බනහහා. ඊළඟට ගුරුවරුන්ට ගරු කරන විදිය බනහහා. ඊළඟට සිරිත් පිරිත් ගැන කියලා දෙන බනහහා. ඔය ටික තමයි හැමදාම අපිට කර කර ඉඳ වෙන්නේ. බලන්න අපි කොච්චර කාලයක් පින්වතුන ওই ටික කර කර ආවද? කවද්ද පින්වතුනි අපි මේ ටිකෙන් පොඩ්ඩක් උඩට යන්නේ? දැන් සමහර දේශනාවල් පවත්වද්දි දැන් අතම් නාලිකාවල පවා අපි දේශනාවල් පවත්වද්දි දෙන්නේ තාමත් ওই මාතෘකා අපිට. දෙමව්පියන්ට සලකන හැටි, වැඩිහිටියන්ට සලකන හැටි, ගුරුවරුන්ට සලකන හැටි තාමත් පින්වතුනි අපි මේව සලක සලක සලක සලක ඉන්නවා. මං කියන්නේ ඒවා එපා නෙවෙයි. මං කියන්නේ දැන් අපි ඔතනින් පොඩ්ඩක්වත් ඉස්සරහට යන්නේ නැද්ද? අපි පොඩ්ඩක් එතනින් එහා පැත්තට යන්නේ නැද්ද මේ ධර්මයේ? ඒ නිසා අපි එකම තැන හිර වෙවි ඉන්නපත් ටික ටික යන්න ඉස්සරහට. මේ මේ දේවල් ඉගෙනගෙන දැන් ඔබට කොච්චර හොඳද බලන්නකෝ. දැන් ඔබ ගිය සතියේ තේරුම් ගත්තා ඔන්න දිවි ලෝක පිළිබඳව. ඒ දිව්‍ය ලෝක පිළිබඳව තේරුම් ගනිද්දී ඔබ බලන්නකෝ ඒ දිව්‍ය ලෝක පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන ඔබට පින්වත්තුනි තව කී දෙනෙකුට ওই දිවි ලෝක පිළිබඳව කියලා දෙන්න පුළුවන්. දැන් ඒ කියලා දෙනකොට පින්වත්තුනි ඒ ඔබට ඒ තියෙන අවබෝධය තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ හැබැයි කියලා දෙද්දිත් හොඳට බලන් අහගෙන ඉන්න පුළුවන් කෙනෙක්ද කියලා විතරයි. ඔය සමහර අය ඉන්නවනේ එක එක අයගේ එක එක ආසාවල් තියෙනවනේ. එහෙම ආසාවල් තියන අය ඒ ආසාවල් තියෙන විදිහට ඉන්න බලන්න. ඒ කියන්නේ මං කියන්නේ එහෙම ඒවට ගැටෙන්න යන්න එපා. ඔය සමහර අය කැමති ඉතින් මේ මොනවා හරි ටෙලි නාට්‍ය ගැන කතා කරන්න. ධර්මයේ ගැනක් නෙවෙයි කතා කරන්න කැමති. එයා ටෙලි නාට්‍ය ගැන කතා කරන්න කැමති. එහෙම තියෙනවා මානසික මට්ටම් තියෙන අය. තවත් ඔය මානසික රෝගී ඇත්තටම මේ ඔය මානසික රෝහල් වල නෙමෙයි ගොඩක් මානසික රෝගී ඇත්තටම ඉන්නේ මේ එළියේ. මම දන්න විදිහට මම නිකන් හිතන විදිහට. එළියේ තමයි ගොඩාක් මානසික රෝගීන් ඉන්නේ. සමහර අය කැමති අනුන්ගේ ඕපු දූපයක් කතා කරන්න. හරි ආසයිනේ මේ අනුන්ගේ කුණු කණ්ඩ, කුණු අවුස් අවුස් ඒව ගඳ ගා ගා උහි ඉන්නවා. දුරකතන ඇමතුමක් ගත්තොතින් මොකක් කරි කාගේ හරි කුණු ගොඩක් අවුස්සන්නමයි බලන්නේ. එක්කෝ අල්ලපු ගෙදර මනු මේ නෝනට මහත්තයට ළමයි හම්බෙන්නේ නැත්තම් මේ අනිත් ගෙදර ඉන්න කෙනාට තමයි ඒකේ මේ පුදුම කැක්කුමක් තියෙන්නේ. ඒ ඒ කියන්නේ ඒ තරම් මේ ගැන හොයනවා. ඒ පුදුම අනුකම්පාවක් වෙලාවකට බලද්දී සමහර එක එක channel වලට නම් තියෙන්නේ. ඈ ඉතින් ඒ නිසා මේ ඔබ ඒක පිළිබඳ ටිකක් හොඳට තේරුම් ගන්න එහෙම මේ අනුන්ගේ කුණු අවුස් අවුස් එහෙම ඉන්න එපා. ඒ නිසා ඔබ මේ නිතරම බලන්න ධර්මයේ ගැන කතා කරන්න. කෙනෙක් එක්ක ධර්මයේ ගැන සාකච්ඡා කරන කොච්චර ලස්සනද බලන්නකෝ දැන් අද ඉගෙන ගත්ත ඔබ දිව්‍ය ලෝක 6 ඊළඟට බ්‍රහ්ම ලෝක පිළිබඳ තේරුම් ගත්තා. ඒ කියන්නේ කතාවට සාමාන්‍ය මොකක් කර මාතෘකාවක් හදාගන්න. මොකක් කර කෙනෙක් කතා කර කර යනකොට ඔන්න එක පාටම කියන ළඟ කොලේ තියාගෙන දන්න විදිහට කතා කරන්න. දන්නවද මේ දිවි ලෝක හයවෙන්නේ මෙහෙමයි කියලා කියලා දෙන්න. ඒතර කොච්චර වටිනවද බලන්න. ඒක ටික ටික ටික ටික කරගෙන කරගෙන යනකොට ඔබට හොඳ අවබෝධයක් එනවා. ඒව නැත්නම් ළමයිට කියලා දෙන්නකෝ. ළමයිට මේ අවබෝධය ඇති කරවන්නකෝ. ඒතකොට ළමයිට ළමයි තේරුම් ගන්නවා මේක නේද? ඉතින් ඒක ඔබ හොඳට තේරුම් ගන්න. ඉතින් සමහර මේ ස්වාමි පුරුෂයෝ මේක පිළිබඳ පොඩ්ඩක් උනන්දු වෙන්න. මොකද ගොඩක් වෙලාවට මේ භාර්යාවරු කියන්නේ කාන්තා පාර්ශවයේ තමයි වැඩි ප්‍රමාණයක් මේකට නැඹුරු වෙලා ඉන්නේ. ඉතින් නමුත් බුලුවන් තරම්ම මේ ස්වාම්පුරුෂ විශාල ප්‍රමාණයක් පිරිමි පාර්ශවය ඉන්නවා. නමුත් ඇතැම් පිරිසක් ඉතින් මේවෙන් ඈත් වෙලා කමක් නැහැ ඉතින් නෝන විතරක් ඔය කරපු දෙන් එයාගේ account එකෙන් මටත් යන්න පුළුවන් නේද? එයාගේ ටිකට් එකෙන් මට තියාගන්න පුළුවන් කියන මට්ටමින් ඉන්න ඉන්නවා. එහෙමනම් කරන්න එපා. ඔබත් මේකට උනන්දු වෙලා මේක කරගෙන. ඉතින් මෙන්න මේ වගේ දේවල් සාකච්ඡා කරන්න නේ. නෝනායි මහත්තයට දෙන්නට මේව සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ කාර්යාලයට ගිහිපිලාට කාර්යාලේ ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ දන්න හිතවත් කෙනෙක් එක්ක කතා කරන. ඔබ හදාගන්න හොඳ නෙට්වර්ක් එකක්. ඒ කියන්නේ මේ හොඳ මේ සම්බන්ධතාවයක් හදාගන්න කලන මිතුරු සම්බන්ධතාවයක්. කියලා ධර්මයේ ගැනම කතා කරන. ඔය අධර්මයේ ගැන වැඩ කරන දේවල් කතා කරන අය ගැන කතා කරන්න මෙපා. එයාලව පුළුවන් තරම් ඈත් කරලා තියලා බලන්න ගන්න ධර්මයට. ඔබ හදාගන්න ඔබට ධර්මයේ ගැන කතා කරන්න පුළුවන් පිරිසක් විතරක් එකතු කරගන්න. එතකොට මේක හරිය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මම මේ පොඩි අමතර කාරණාවක් සිහිපත් කළේ මේවා කරගෙන යද්දී ඔබට ප්‍රායෝගික කරන්න පුළුවන් දේවල් ඊළඟට ඔබට මේවා තේරුම් අරගෙන යද්දී ඔබට මේකෙන් ඇතිවන ගැටලු තමයි මම මේ පොඩ පොඩ ධර්ම සාකච්ඡාව කරන අතරතුර පොඩ පොඩ පැහැදිලි කරගෙන යන්නේ. ඒ නිසා එහෙම කරනකොට ඔබට මේක හරි පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. එහෙමනම් දැන් අද අපි කතා කරා මනුස්ස ලෝකයයි, දිවි ලෝක 6යි, බ්‍රහ්ම ලෝක 11යි. දැන් අපි අපි ඔක්කොම ලෝක 31කින් කීයක් කතා කරාද? 11යි 6යි 17යි 18ක් දැන් කතා කරා. ඊළඟට දැන් අපි සාකච්ඡා කරමු ඉතුරු ටික. ඔන්න සක්වලක තියෙන සුගති භූමිවල තවත් හම්බෙනවා විශේෂ බ්‍රහ්ම ලෝක පහක්. ඒ බ්‍රහ්මතල පහ තමයි කෙනෙක් කියනකොට තග්ගාලා තේරුම් ගන්න පුළුවන්. ඒ බ්‍රහ්ම ලෝක පහ තමයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහ. ඒ සුද්ධහවාස බ්‍රහ්ම ලෝක පහ තමයි. මොකද්ද? අවිහ පළවෙනි එක. ඊළඟට අතප්ප. ඊළඟට සුද්දස්ස. ඊළඟට සුද්දස්සි. ඊළඟ එක අකනිට්ට. ආයිමත් කියනනම් අවිහ අතප්ප සුද්දස්ස සුදස්සි අකනිට්ට කියන සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහ. අවිහ බ්‍රහ්ම ලෝකේ ආවුෂ මහා කල්ප 1000යි. දැන් මේ ඔබට ටිකක් තේරෙනව ඇති යම් ප්‍රමාණයක් අසංඛ්‍ය කල්පවලට වඩා වැඩි මේ ආයු කාලයක් තමයි මේ මහා කල්ප කියන්නේ කියලා නේද? දැන් අපි බලන්නේ දැන් බ්‍රහ්ම දිව්‍ය ලෝකවල ගැන කතා කරද්දී අවුරුදු වලින් අපි කතා ඊළඟට බ්‍රහ්ම ලෝක ගැන කතා කරනවා ප්‍රමාණයක් අසංඛ්‍ය කල්ප කියලා. ඊළඟ ප්‍රමාණයක් කතා කරා මහා කල්පවල. දැන් ඔන්න ඉස්සරහට එන්නේ මහා කල්පවලයි. එතකොට මහා කල්ප කියන එක ලොකු ප්‍රමාණයක් කියලා දැන් ඔබට තේරුම් ගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් දහස් කියන වචන වලින් කතා කරනවා නේ. ඊළඟට තාහේව කතා කරගෙන කරගෙන යද්දී අපි ඔන්න ලක්ෂය කියන කොටසින් කතා කරනවා. ලක්ෂය කියන කොටසින් කතා කරද්දී ඒ ලක්ෂයට වඩා වැඩිපුර යන්නව ලක්ෂ 10ක මට්ටමින් එහාට ගියොත් අපි මිලියන වලින් කතා කරනවානේ. මිලියන වලිනුත් එහාට ගියොත් අපි බිලියන වලින් කතා කරනවා. අන්න ඒ වගේ මේ යන යන මට්ටම් වලින් උසස්. දැන් උන අපි කතා කරන මහා කල්ප වලින් ආයු කාලය. ඒතර අවිහෙ කියන බ්‍රහ්ම සුද්ධහවාස බ්‍රහ්ම ලෝකයේ ආයුෂ මහා කල්ප 1000යි. අතප්ප කියන බ්‍රහ්ම ලෝකයේ ආයුෂ මහා කල්ප 2000යි. සුදස්ස කියන බ්‍රහ්ම ලෝකයේ ආයුෂ මහා කල්ප 4000යි. සුදස්සී කියන බ්‍රහ්ම ලෝකයේ ආයුෂ මහා කල්ප 8000යි. අකනිට්ඨ කියන බ්‍රහ්ම ලෝකයේ ආයුෂ මහා කල්ප 16000යි. මේක හරි ලේසි බලන්න. එකම රටාවකට ඉලක්කන්ට කියන්නේ මහා කල්ප 1000යි. ඒක දෙකෙන් වැඩි කරාම නිකන් හිතන්න ඊළඟ බ්‍රහ්ම ලෝකෙට මහා කල්ප 2000යි ඊළඟට ඒකත් දෙකෙන් වැඩි කරායින් පස්සේ දිනනවා වගේ නිකන් මම මේ දෙකෙන් වැඩි කරලා කිව්වේ නිකන් අර ඒ ගණන් ක්‍රමයේ තියෙන ක්‍රමයට ඊළඟ එක එන්නේ 4000යි ඊළඟට හතරවෙනි සුද්ධහවස බ්‍රහ්ම ලෝකේනේ මහා කල්ප 8000යි ඊළඟට අකනිට්ට කියන සුද්ධහවස බ්‍රහ්ම ලෝකේන්නේ මහා කල්ප 16 1000යි අර අපි අහනවන සමහර දේශනාවල් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා මේක දේශනාව විසිරී ගියා. ඇයි දැන් අකනිට්ටා බ්‍රහ්ම ලෝකෙන් විතරක් නැවතුනේ. එතනින් යහා පැත්තට බුදුරජාණන් වහන්සේගේ හඬ ඇහෙන්නේ නැද්ද? ඔවගේ ගැටලු වෙන්න පුළුවන් නේද? එහෙනම් දැන් අපි ඕන කතා කරා ඉස්සර වෙලා 18ක් කතා කරා දැන් එහෙනම් 18යි 5යි දැන් කීයද 23යි එතකොට බ්‍රහ්ම ලෝක මේ සක්වලක 31 තලයෙන් ඇහෙන්නේ 23කටද දැන් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා කියලා කියන්නේ දැන් බලමු දැන් මේ වගේ ගැටලු ගොඩක් මෙහිම ඉගෙන ගන්නකොට අපිට निराකරණය කරගන්න පුළුවන් එහෙනම් අකනිටා බ්‍රහ්ම ලෝකයෙන් ඔන්න සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහ ඉවරයි මම ඔබට ආයිමත් නැවතේ සැකිල්ල කියන්නම් පළවෙනි වතාවේ කතා කරා මනුස්ස ලෝකය ඊළඟට ඊට උඩින් තියෙනවා දිවි ලෝක 6 ඊටත් වඩා ඉහළින් තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක 11 ඊට පස්සේ තියෙනවා සුද්ධාවාස බ්‍රහ්මලෝක පහ. සියල්ලක්ම කියද ඔක්කොම මනුස්ස ලෝකයේත් එක්ක දිව්‍ය ලෝක හයත් එක්ක රූපාවචර බ්‍රහ්ම ලෝක 11ත් එක්ක සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහත් එක්ක සියල්ලක්ම කියද 23යි. එතකොට ඊළඟට තියෙන්නේ මොනවද? ඊළඟට තියෙනවා තවත් බ්‍රහ්ම ලෝක හතරක්. ඒ බ්‍රහ්ම ලෝක හතර මොන හතරද? අරූපාවචර බ්‍රහ්ම ලෝක හතර. ඇයි අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට ඇහෙන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇහෙන්නේ නැති එතන රූපයක් නැහැ. විඥාණය විතරයි, සිත විතරයි පින්නොතුනි එතන පවතින්නේ. අරූපාවචරයි කියලා කිව්වේ ඒකයි. සමහර දෙනෙක් ඔක කියනවා රූපේ යම් ප්‍රමාණයක් කර තියනවා කියලා නෑ. හොඳට තේරුම් ගන්න රූපයක් ඇත්තටම නෑ. තියෙන්නේ සිත විතරයි. ඒ නිසා තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝකය කියලා ඔය බ්‍රහ්ම ලෝකය හඳුන්වන්නේ. එතකොට අරූපාවචර බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද? හතරයි. එහෙමනම් අපි ඉහළට ඉතුරු ටික ලියාගමු. ආකාසානං ඡායතනය. ඒකේ ආවුෂ මහා කල්ප 20000යි. ආකාසානං ඡායතනය කියන අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ආවුෂ මහා කල්ප 20000යි. ඊළඟට අරූපාවචර බ්‍රහ්ම ලෝකය තමයි විඥානංචායතනය අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ අවශ්‍ය මහා කල්ප 40000යි ඊළඟ එක තමයි ආකින්චඤ්ඤායතනය ඒකේ අවශ්‍ය මහා කල්ප 60000යි ඊළඟ එක තමයි නේව සංඥා නාසඤ්ඤායතනය ඒකේ අවශ්‍ය මහා කල්ප 84000යි ආයිමත් කියන්නම් ආකාසානං ඡායතනය බ්‍රහ්ම ලෝක රූප අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ආයු කාලය මහා කල්ප 20000යි විඥානං ඡායතනය අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ආවශ මහා කල්ප 40000යි ආකින්චඤ්ඤායතනය අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ආවශ මහා කල්ප 60000යි නේව සංඥා නාසඤ්ඤායතනය අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ආවි කාලය මහා කල්ප 84000යි. එමනම් ඔන්න ඔය විදියට තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝක හතර ගැන සඳහන් වෙන්නේ. දැන් එතකොට අපි ඔක්කොම කීයක් කතා කරාද? සුද්ධ ආවාස බ්‍රහ්ම ලෝක මට්ටමට එනකොට බ්‍රහ්ම ලෝක 23ක් කතා කරා. එතකොට 23යි මේ 4යි 27යි. දැන් ඒතර තව කීයක් අඩුයිද 31ක් වෙන්න. තව හතරක් අඩුයි නේද? ඒ හතර මොකද්ද? ඒ හතර තමයි දුගති භූමි හතර. දැන් අර මං කියන්නේ කොලේ හතරකට බෙදාගෙන කොටස් ඒ හතරේ උඩින් කොටස් තුනේ ලියන්න ඔය කියපු ටික දැන් පහළ තව කොටසක් තියෙනනේ. ඒකේ ලියාගන්න මේ හතර. මොකද්ද මේ හතර? පළවෙනි එක තමයි තිරිසන් ලෝකය. නරක කියන ලෝකය. ඒ කියන්නේ නිරය. ඊළඟට තිරිසන් ලෝකය, ඊළඟට പ്രേත ලෝකය, ඊළඟට අසුර ලෝකය. නරක, තිරිසන්, പ്രേත, අසුර කියන හතර. එතකොට 27යි 4යි 31යි. අන්න ඕක තමයි 31 තලය කියලා කියන්නේ. මම ලබන සතියේ දේශනාවේදී මේ 31 තලය ගැන ආයෙමත් සාරාංශයක් පැහැදිලි කරන්නම්. ඒ නිසා ඔය සටහන නැති කරගන්න එපා. එතකොට මේ නරක තිරිසන් പ്രേත අසුර කියලා කොටස් හතරක් තියෙනවා. ඕකේ නරක කියන කොටස යටතින් අනුමාත්‍රකාවක් අනු කොටසක් හැටියට ලියාගන්න නරක කියනවා තියනවා කීයක්ද? ප්‍රධාන ලෝක තියනවා 8. නරකයේ කියන්නේ නිරය භූමි තියනවා ප්‍රධාන 8. මොකද්ද ඒ 8 පහලට ලියාගන්න සංජීවය කාලසූත්‍රය සංඝාතය රෞරවය මහා රෞරවය තාපය මහා තාපය අවීචිය කියන කොටස් 8 ආයමත් කියන්නම් සංජීවය කාලසූත්‍රය සංඝාතය රෞරවය මහා රෞරවය තාපය මහා තාපය අවීචිය කියන කොටස් 8 තමයි නිරය භූමි 8. සංජීවය කියන එකේ ආවුෂ මේ ටික ඉක්මනටම සටහන් කරගන්න ආවුෂ අවුරුදු 500යි. ඒක එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකයේ අවුරුදු 90 ලක්ෂයක් යනවා. සියලුම කාලය ඉවර වෙනකොට පින්ඔතුනි යනවා අවුරුදු විශාල ප්‍රමාණයක්. ඊළඟට මේක ටිකක් කෙටියෙන් සටහන් කරගෙන අපි ඉදිරියට ඔබට මේක පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නම්. කාල සූත්‍රය අවශ්‍ය අවුරුදු 1000යි. එක එක දවසක් ඉවර වෙන මනුස්ස ලෝකයේ අවශ්‍ය 3 කෝටි 60 ලක්ෂයක් යනවා. සංඝඝාතයේ නිරේ අවශ්‍ය අවුරුදු 2000යි. ඒක එක දවසක් ඉවර වෙන මනුස්ස ලෝකයේ අවුරුදු 14 කෝටි 40 ලක්ෂයක් යනවා. ඊළඟට රෞරවේ නිරේ අවශ්‍ය අවුරුදු 4000යි. ඒක එක දවසක් ඉවර වෙන මනුස්ස ලෝකයේ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් යනවා. ඊළඟට මහා රෞරවේ නිරේ ආවුෂ අවුරුදු 8000යි එක එක දවසක් ඉර වෙන්න මනුස්ස ලෝකයේ ආවුෂ 230 කෝටි 40 ලක්ෂයක් යනවා ඊළඟට තාපය කියන මේ නිරේ ආවුෂ අවුරුදු 16000යි එක එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකයේ අවුරුදු 921 කෝටි 60 ලක්ෂයක් යනවා ඊළඟට මහා තාපය කියන නිරේ ආවුෂ අවුරුදු අන්තර්කල්ප භාගයයි අවීචිය කියන නිරේ ආවුෂ එක අන්තර කල්පයයි එහෙමනම් මෙතනත් කතා වුණා නේද අන්තර කල්ප කියලා කතාවක්. අපි බලමු මොනවද මේ අන්තර කල්ප මොනවද මේ අසංඛ්‍ය කල්ප මොනවද මේ මහා කල්ප කියලා කියන්නේ කියලා. අපි ඔබට ලබන සතියේ දේශනාවේදී සාකච්ඡා කරන මේ සක්වල සටහ ගැන සාරාංශයක් පැහැදිලි කරලා එතකොට නැවත මේක අඩුපාඩුකම් තියෙනයි හදා ගන්න පුළුවන්. එතකොට සක්වල සටහන් මේ සක්වලක් කියලා කියන්නේ මොකද්ද කියන එක අපි කතා කළ සාරාංශයක්. නැවතත් විස්තරාත්මකවම නිරේ භූමි ටික පැහැදිලි කරලා දෙන්න නිරේ භූමියට ඊළඟට ඒකෙන් පස්සේදී අපි උත්සාහ ගන්න තීරුම් කරගමු මේ කල්පය කියන්නේ මොනවද? අන්තර කල්ප කියනවා සංඛ්‍ය කල්ප කියනවා මහා කල්ප කියලා ගණනාවක් තියෙනවා ඒකටත් වෙනම කොලයක් සූදානම් කරගෙන ලබන සතියේ දේශනාවට සම්බන්ධ වෙන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ටිකක් පන්තියක් වගේ කියලා ඉතින් අපි ලෞකික සම්පතක් ලබන්න නම් පන්ති යනවා වගේ ලෝකෝත්තර සම්පත්තත් ලබන්න මෙහෙම කරන්න ඕන කෙනෙක් අහන්න පුළුවන් බුදුහාඳුරන්ගේ කාලෙත් කොහොමද දන්නේ බණ කිව්වේ කියලා සමහර වෙලාවට මෙහෙම කියනකොට ටිකක් මිත්‍යා දෘෂ්ටිකයට රිදෙන දැන් තියෙනවනේ එහෙමයි අහන ප්‍රශ්න මං ඔය කියන්නේ. බුදුහාඳුරන්ගේ කාලේ ඌ වගේ නිකන් විකාර විදියට බණ කිව්වේ නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඈ හැබැයි තියාලට කියන්නේ තියෙන්නේ බුදුහාඳුරන්ගේ කාලේ මෙහෙමනම් කිව්වේ නෑ තමයි ඇත්ත. හැබැයි ඒ කාලේ යමක් කියනකොට අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවන්තයෝ හිටියා. දැන් මේකෙන් කියන්න එපා මේ ලියන අය යමක් කියනකොට තේරුම් කරගන්න බැරි මේ දුෂ්ප්‍රඥයෝ නෙවෙයි. මේක කියන විදියට කරන අය විශේෂ ප්‍රඥාවන්තයෝ ටිකක්. මේ කියන විදිහට කරන අය. මොකද උනන්දුව තියෙන අය. ඒ අවබෝධය තියෙන අය. මොකද දැන් මට ගිය සතියේ සාකච්ඡාව කරලා ඉවරණයෙන් පස්සේදී ඇතැම් පිරිස කොළගෙනලා පෙන්නුවා දේශනාවල් වලට ගියාම ඔව්. ආහඳුරනේ අපි මෙහෙම කරන සමහර අය තැන් තැන් වලට ඇවිල්ලා අඩුපාඩුකම් පවා හදාගත්තා. අපේ දේශනාවල් සිදු කරන තැන් වලට ඇවිල්ලා. ඒ එයාලා හරි උනන්දුවෙන් කරන මොකද අවබෝධය තියෙන කෙනා මේක කොහොම හරි කරනවා. දැන් සමහර අය මේක වාහනේ යන ගමන් අහන්න පුළුවන්, බස් වල යන ගමන් අහන්න පුළුවන්. එයාලට ටිකක් මේක ගෝචර කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ ගිය සතියේ කරපු දේශනාවෙන් කොටසක් මේ සතියෙත් කරන්නේ. ඉතින් ඒ නිසා මම ඔබට මේ පැහැදිලි කිරීමක් කරේ ඇත්තටම මේක තේරුම් ගන්න අපි මේ විදියට කළ යුතුයි. එමනම් ඔබ උනන්දු වෙලා මේක කරන්න මේ විදියට කරගෙන ගියොත් අපට මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය අතිවිශාල කොටසක් තේරුම් ගන්න පුළුවන්. දැන් ওই කතා කරන 31 තලයක්. ඒ 31 තලෙන් දැන් පටලව ගන්න එපා. අර නිරේ අනු කොටස් 8ක් තමයි ඔක පැහැදිලි කරේ. ඒතකොට දැන් 31ට වඩා වැඩිපුරක් ගිහිල්ලානේ. නෑ නිරේ කියන මට්ටමට ඒ කියන්නේ 31 ලෝකයක්. ඒකේ අමතර කොටසක් තමයි 8ක් පැහැදිලි කරෝ. ඔය 8 කවලම් කරගන්න එපා. ඔය 31ට 31 කියන්නේ වෙනම ඒකේ ඒකේ අණු කොටසක් තමයි පැහැදිලි කරේ මම ඔය ඒ ඒ භූමිය හැටියට ඊළඟට දැන් තිරිසන් භූමිය වෙනම තියෙනවා නේද ඊළඟට പ്രേත භූමි වෙනම තියෙනවා ඊළඟට දැන් ඔය නිරේ ලෝකේ එක නිරයක් බෙදෙනවා 16කට නේ ඒ වගේ 128ක් තියෙනවා ඒ වගේ විශාල ප්‍රමාණයක් කතා කරන්න තියෙනවා. මුළු නිරය මට්ටම් ඔක්කොම අණු නිරයි මහ නිරයි ඔක්කොම එකට එකතු වුණාම තියෙනවා 136ක්. ඒ වගේ ගොඩාක් තියෙනවා මේව කතා කරන්න. මේවා අපි ටික ටික තේරුම් ගමු. එහෙමනම් අද දවසේ අපි කාල වේලාව අවසන් වෙලා තිබෙන නිසා දේශනාව අපි අවසන් කරනවා. මේ මේ ටික මේ විදිහට ඔබ අවබෝධ කරගෙන යන්න මම විශ්වාස කරනවා. උනන්දුව අවබෝධය තියන අය මේකේ විශාල කොටසක් තේරුම් ගන්න උත්සාහ කරගනී කියලා. එහෙමනම් හැම දිනාටම වාග්යවතුන් වහන්සේගේ අදිෂ්ඨාණයෙන් උන්වහන්සේගේ ශක්තියේ බලයෙන් මේ දේශනාවල් මේ විදිහට අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා කියලා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමින් අද දවසේ ධර්ම දානමේ පින්කමට දායකත්වයේ දරූ පින්වතුන්ට අපි සෙත් ප්‍රාර්ථනා කරනවා අද දවසේ දායකත්වයේ දරන්නේ චමින්ද වලාකුළුගේ ජීවනීය සෙනවිරත්න හර්ෂ සමර වීර සහ ඊෂා වලාකුළුගේ කියන මේ පින්වත් පිරිස යත් බලාපොරොත්තු වෙනවා දේශිකානන් වහන්සේ ඇතුළු හැම දිනාටම නිර්වාණ අවබෝධයට උපකාර වීම පිණිස මේ පින් අනුමෝදන් වේවා කියලා. ඒ වගේම තමන්නම් මිය පරලෝකීය 2017 නොවැම්බර් 25 වන දිනට වසර 7ක් සපිරෙන වලාකුළුගේ ගුණදාස පියාණන්ට සහ 2017 දෙසැම්බර් 2 වෙනි දිනට තෙමසක් සපිරෙන මහාචාර්ය දේවප්‍රිය සෙනෙවි එපිටවත් පියාණන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට පින්කමේ බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඒ මහාචාර්ය දේවප්‍රිය සෙනෙවි එපිටවත් පියාණන්ටත් ඒ වගේම බලාකුළුගේ ගුණදාස පියාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඊයත්න්ගේ පරලෝකී ජීවිතය සුවපත් වේවා කියලා අපි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව සිටින MP චන්ද්‍රවති මල්සිරි සෙනවිරත්න එච්.එම්. චන්ද්‍රලතා මෑණිවරුන්ට යන සහ නන්දසේන සමරවීර පියාණන්ට ඇතුළු හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එhmenan ඒ හැම දිනාටම පිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම ත්‍රිසින්දු සමරවීර සහ රිතුල් වලාකුළුගේ කියන පුංචි දරුවන් දෙපළට ආශිර්වාදේ කරන ඒ දරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා අපි මේ වෙලාවේදී සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. එමනම් මේ හැම දිනාටමත් මේ උදාාර පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වේවා. ඒ වගේම කල්යාණ මිත්‍ර පිරිසක්ට අපි ආශිර්වාදේ කරමු. ලංකාවේ මාධ්‍යයන් අතර විශාල සාසනික සේවයක් කරන භාග්‍යතුන් වහන්සේගේ ශාසනය වෙනුවෙන් විශාල කැපවීමක් කරන net නාලිකාවට අපි ආශිර්වාදේ කරමු සත්පුරුෂයන් හැටියට මෙවැනි ධර්මදේශනාවල් නිරන්තරයෙන්ම ඔබට දායාද කරන net නාලිකාවේ කර සභාපතිතුමන්ට සාමාන්‍ය අධිකාරීතුමන්ට ඒ වගේම කාර්ය මණ්ඩලයේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා ඔවුන්ට තව තවත් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය වෙනුවෙන් විශාල ශාසනික මෙහෙවරක් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ආශිර්වාදේ කරනවා මටත් මේ ගමනට අනුග්‍රහයක් වුණු හැම දිනාටම තායක වුණු, තායකත්වයේ දරූ පුංචි කාලේ ඉඳලාම මේ ජීවිතේ වෙනකන් හැම වෙලාවකම මට නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා දුන් ගුරුවරුන්ටත් මගේ දෙමව්පියන්ටත් ඒ වගේම නිරන්තරයෙන්ම ධර්මයේ කියලා දෙන මගේ ආචාර්යවරයාණන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා ඒ හැම දිනාටමත් මේ ධර්ම දානමේ පින් අනුමෝදන් වේවා අවසානයේ ඔබ අප හැම දිනාමත් ප්‍රාර්ථනා කරන බෝධියකින්ම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි සාදු සාදු සාදු කියා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තහා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං